අවසරයි අපේ හඳුරන්නේ සාකච්ඡාවේදී අර මතුවෙච්ච කරුණක් ගැන මට වහන්සේ අර කලින් මහත්මියට දීපු උත්තරයෙන් ටික අසහන දුරට ඒ ප්‍රශ්නේ විසඳුණා. නමුත් අර මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ දැන් චෛතසික පැත්තෙන් බැලුවොත් අපේ හඳුරන්නේ දැන් මාතෘ ස්නේහය වගේ එහෙම නැත්නම් දරුසෙනහස වගේ එක මේ එක නිකන් කුසල පැත්තකටද යන්නේ චෛතසික විදියට මොකද මට එකපාරට මතක් වුණේ අපේ හැමතුනේ නෑ සත්ත්ව විද්‍යාඥයෝ කියන කතාවක්. දැන් සත්ත්ව විද්‍යාඥයෝ කියන්නේ සීරපායි ඔය දැන් මිනිස්සුයෝ එහෙම නැත්තම් මේ ඔය බල්ලෝ සුනකයෝ ඒ වගේම මේ පූස වගේ ඒ ඒ සත්තුන්ට හම්බ වෙන මේ දරු සම්පත පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ සත්තු කීප මිනිස්සෙකුට එකපාරට එක්කෙනයි හම්බ වෙන්නේ. ආයි මේ අනිත් සත්තුන්ට නම් කීපයක් හම්බ වෙනවා. මොකද මහා විශාල ප්‍රමාණයක් නෙමෙයි. එතකොට ඒ වගේ සත්තුන්ට අර දරු සම්පත් tikai හම්බෙන ඒක නිසා මේ ඒක රැකගන්න අර මාතෘ සෙනෙහස වගේ එකක් ඒ මාතෘ භාවය ලබනවත් එක්කම ඒ භාවයත් එක්කම මේ ඒ සත් මේ සත්වයට ලැබෙනවා. ඒ කියන්නේ මාතෘ සත්වයට. ලැබිලා එයා ඒ සත්තුන්ව රැකගන්නව ලොකු මහත් වෙනකන් මේ කිරි දීලා වෙන උපද්‍රව වලින් එහෙම ඒක සාමාන්‍යයෙන් අර භාවයත් එක්ක එන එකක් කියන එක. ඒගොල්ලෝ ඊට පස්සේ උදාහරණයට ගන්න අර කැස්බෑව ගමුකෝ අපි හම්බුනේ. කැස්බෑව කරන්නේ මේ ගොඩබිමට ඇවිල්ලා විතර දාස් ගාණක් දාලා වලලලා යනවා මාතෘ සෙනෙහස මොකුත් නැහැ අම්මව දකින්නෙත් නැහැ අර සත්තු විශාල ගාණක් දැම්මාම ටිකක් ඉතුරු වෙන්නේ අර මූදට බිලි වෙලා එක එක මේ උපද්‍රව වලට අහු වෙලා ඒ પરම්පරාව සත්ත්ව પરම්පරාව ඒ විදිහට යනවා මාතෘ සෙනෙහසක් අදාළ නැතුව. ඕක අපේ හැමෝටම එතකොට අර චෛතසික පැත්තෙන් බැලුවොත් අපි මිනිස්සු වීම නිසා එන පැවැත්මට අදාළ සිතිවිලි ධාරාවක් වගේ නේද අපේ හැමෝටම උතන පෙනෙන විදිහට. අනිවාර්යයෙන්ම දැන් ශීරපායි සතුන්ට පැටවු ලැබුවාම කිරි එරෙන්නේ කිරි එහෙම නැත්නම් කිරි නිපදවීමේ කාර්යය સિદ્ધ කරන්නේ සෙනෙහස කියන එක අත්‍යවශ්‍යයි. ඒ සෙනෙහස කියන එක හරියට මතුන් නැත්නම් ඒ කිරි උනන ක්‍රියාවලිය ඒ කය තුල සිද්ධ වෙන්න ඒක බාධාවක් වෙනවා. එතකොට එහෙම වෙච්ච පමණින් අපිට ඒක කියන්න බෑ ඒක කුසලයක් කියලා. දැන් ඔය දැන් කුසල ලකුසල කෙලස් මේවා ගැන කතා කරනකොට පොඩි වෙනස්කම් තියෙනවා. දැන් ලෝක සම්මතයේ හැටියට ගත්තන් පස්සේ ඒකත් අර අභිධර්ම විග්‍රහය සූත්‍ර විග්‍රහය වගේ තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. මාතෘ ස්නේහය කියන එක ලෝක සම්මතයේ හැටියට උදාර ගුණයක්. ඇයි ඒක උදාර ගුණයක් වෙන්නේ? අර දරුවා සැබවින්ම පෝෂණය වෙන්නේ. ඒ මාතෘ ස්නේහය නිසා. ඒ ස්නේහය නැති වුණොත් ඒ ඒ ඒ දරුවා නඩත්තු වෙන්නේ නැහැ. හැබැයි නිවන සම්බන්ධව ගත්තහම ඒ ස්නේහය ඉක්මවා යා යුතුයි ඇය. එතකොට ඒ මොකද දැන් නිවන කියලා කියන්නේ මෙතන නවත්තන කතාවක් නෙ තියෙන්නේ. නැවැත්ම පිළිබඳ දැන් මේ අපි කතා කරන්නේ පැවැත්ම. පැවැත්මට ස්නේහය අවශ්‍යයි. පැවැත්මට ආදරය අවශ්‍යයි. හැබැයි නැවැත්ම සඳහා ඒ පැවැත්මට අවශ්‍ය හැම දෙයක්ම නවත්තන්න ඕන. හැබැයි එහෙම නැවැත්වුවොත් ආයතනින් එහාට ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසා තමයි රහත් වුණාට පස්සේ එතනින් එහාට සියල්ල නිෂේධ වෙන්නේ. හැබැයි පැවැත්ම සම්බන්ධ ක්‍රියාවලියේදී ස්නේහය ආදරය කියන එක උදාර ගුණයක්. හැබැයි ඒ ඒ ඒ උදාර ගුණයේ සීමාවන් අපි හඳුනා ගන්නට ඕන. ඒ දැන් ඕනම දෙයක් හොඳ වෙන්නේ ප්‍රමාණයක් මතනේ. හොද්දකට ලුණු දැම්මහම ඒක රස වෙන්නේ හොඳ වෙන්නේ ප්‍රමාණයක් මත. තේකකට සීනි දැම්මහම ඒක හොඳ වෙන්නේ ඒක රස වෙන්නේ ප්‍රමාණයක් මත. අඹ ගෙඩිය ඉදුණහම ඒක හොඳයි කියන්නේ ප්‍රමාණයක් මත. ඊට වැඩි ඉදුණොත් ඒක කුණු වෙනවනේ. ඒ ඒ මට්ටමට ඉදුණ නැත්නම් ඒත් හරියන්නේ. අන්න ඒ වගේ දැන් මේ මේ යම් ගුණයක උදාරත්වය රඳා පවතින්නේ ඒකේ තියෙන ප්‍රමිතියත් එක්කලා. එතකොට පැවැත්ම තුන ස්නේහය කියන එක අවශ්‍යයි. හැබැයි ස්නේහයේ ප්‍රමාණයන් හඳුනා ගන්නට බැරි වුණොත් එතන බරපතල විනාශයක් සිද්ධ වෙනවා. දැන් අපි දකිනවා එකම පුතෙක් ඉන්න පවුල්වල ඒ මව සහ දරුවා අතර දැඩි බන්ධනය. ඒතර ස්නේහය තමයි. ස්නේහය අති සීමා අතික්‍රමණය කරනවා. එතකොට අර දරුවා නිකම්ම නොදැනුවත්වම නිකම් පරපෝෂිතෙක් වෙනවා. ඒ මට්ටමට ස්නේහය යනවනම් ඒක සීමාමයින් ඉක්මවා ගිය අනතුරක් තත්ත්වයට පත් වෙනවා. ඒතර අඹගෙඩිය ඉදෙනකන් තිබ්බ දවස් තුනක් ආ තව ටිකක් ඉදුණොත් තව හොඳයි නිකන් තවත් දවස් තුනක් තියෙනවා. අන්තිමට කුණු වෙනවා. එහෙම ප්‍රශ්නයක් එනවා. එතකොට නෑ නෑ එහෙම ඕනේ නෑ මේක ඉදුණාම කුණු වෙනවා කියලා අමුයෙන් කණ්ඩ හැදුවොත් ඉතින් ඒ එතකොට එතන වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ නෑ මම නිවන් දකින්න ඕන මේ සෙනෙහස දක්වලා හරියන්නේ නෑ කියලා ඉතින් ඔක්කොම හිර කරගෙන තද කරගෙන තමන් යනවනම් එතන එහෙමනම් ඉතින් දරුවෝ හදන්න නැතුව ඉන්න. එහෙමනම් ඉතින් විවාහ වෙන්න නැතුව ඉන්න. විවාහ වෙනවනම් දරුවෝ හදනවනම් ඒ පිළිබඳව තමන්ට වගකීමක් තියෙන්න ඕන. එතනට අදාළ ධර්මතා ගොනු කරන්න. එතකොට ඒ නිසා විවාහ සංස්ථාවට ඇතුල් වෙනවා කියන්නෙම එතන කුටුම්බ සංරක්ෂණයකට තමන් ප්‍රතිඥා දෙන්න. ඒ ආදරය සෙනෙහස පවත්වන්න දැන් තමන් ඉදිරිපත් වෙලා දෙනවා. ඒතකොට ඊට පස්සේ දරුවෙක් හදනවා කියලා කියන්නේ ඒ දරු ප්‍රජාව නිර්මාණය කිරීමේ කාර්යයට තමන් අතපෝලා දෙනවා. ඒතකොට අතපෙව්වට පස්සේ දරුවෙක් ලැබුණාට පස්සේ නෑ නෑ දැන් මට නිවන් දකින්න ඕන සෙනෙහස දක්වලා හරියන්නේ නැහැ කියලා ඒක අපරාධයක්. එතකොට ඇය දක්ෂ වෙන්න ඕන දරුවා කෙරෙහි පැවැත්විය යුතු සෙනෙහස තුලින් කායේ සිද්ධ වෙන හෝමෝන පරිවර්තනය තුල ඒ කිරි එරීමේ කාර්යය එහෙම සිද්ධ වුනේ නැත්නම් අර දරුවාගේ පෝෂණය අහිමි වෙනවා. ඒ නිසා මේ මේ මේ මට්ටම පවත්වා ගන්න. ඊළඟට දරුවාට තමන්ගේ කිරි එරුණා විතරක් කියලා හරියන්නේ දරුවාට කරුණා මෛත්‍රියෙන් සංග්‍රහ කරන්න. එහෙම නැත්නම් ඒ දරුවා නිකන් නෂ්ටයක් වෙනවා. ඒතරේ දරුවා සෞම්‍ය ගුණ ඇති කෙනෙක් වෙන්න නම් ඒ දරුවාට ආදරේ කරුණාව දක්වන්න ඕන සෙනෙහස දක්වන්න ඕන තුරුළු කරන්න ඕන සිප වැළඳ ගන්න ඒ ඒ වැඩ ටික අවශ්‍යයි අර දරුවගේ පෝෂණයට. ඉතින් ඒ නිසා ඒ සෙනෙහස තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය හරියට ක්‍රියාත්මක වෙන මට්ටමින් පවත්ව ගන්නත් ඕන දරුවාගේ කායික මානසික පෝෂණය පවත්වන මට්ටමින් පවත්වා ගන්නත් ඕන. ඉතින් මේකේ ප්‍රමිතිය තීරණය වෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ඒ නිසා දැන් බෝසත්වරයෙක් වගේ චරිතයක් ගත්තන් පස්සේ ඒ චරිතයත් උතන්ට අනුගතව කටයුතු කරනවා. හැබැයි බෝසත්වරයෙක් වගේ එනකොට විවරණ ගන්නකොට අර මාතෘත්වයෙන් මිදෙනවා. ස්ත්‍රීත්වයෙන් මිදෙනවා. ඊට පස්සේ ඒ පෞරුෂය තුළ ස්ත්‍රී භාවයට යන්නේ නැහැ. ඒ යන්නේ නැහැ කියන්නේ දැන් එතනින් එහාට අර ගුණ පවත්තන්න ඒවා අතික්‍රමණය කරනවා. ඊට පස්සේ හැබැයි මේ අතික්‍රමණය කළාට එතනත් පෝෂණය කරන නඩත්තු කරන රැකබලා ගන්න ප්‍රමාණය ආදරයක් සෙනෙහසක් තියෙනවා. ඒ නිසා ආදරය දැන් ස්නේහය කියන එක තුල අර ඇඟ ඇතුළෙන්ම එන හෝමෝන ක්‍රියාකාරීත්වය පවා පරිවර්තනය වෙන තත්වයක් ස්නේහය කියන තැනක තියෙනවා. ආදරය කියන එකේදී අපිට සරාගී ආදරය, මෙත්තා මූලික ආදරය, ප්‍රඥා මූලික ආදරය. අන්න එහෙම අපිට ප්‍රභේද හඳුනා ගන්නත් පුළුවන්. සරාගී ආදරය තුල තමයි ඉන්ද්‍රිය පිනවීමේ ගුණය. එතකොට තමන්ට තමන්ගේ ඉන්ද්‍රිය පිනව ගන්න තමයි බිරිඳට ඇලුම් කරන්නේ රූප වාහිනියට ඇලුම් කරන්නේ ආහාරයට ඇලුම් කරන්නේ මේ ඔක්කොම මොකටද ඒ තමන්ට ලැබෙන උත්තේජනය පවත්ව ගන්න. ඒ නිසා තමයි ඒක නැති වෙච්ච ගමන් විරුද්ධ වෙන්නේ. ඒතර සරාගී ආදරය හැම විටම වෛරයක් බවට පරිවර්තනය වෙන ඉඩකඩ වැඩි. ලෝකේ බහුලව තියෙන්නේ රාග නිශ්චිත, කාම නිශ්චිත ආදරය. එතකොට මෙත්තා මූලික ආදරය කියලා කියන්නේ අතනින් ඔබට ගිහිල්ලා අනේකා සුවෙන් ඉන්නවා දකින්න. අනේකා හොඳින් ඉන්නවා දකින්න. අනේකාට අභිවෘද්ධියක් වෙනවද? අනෙක් කෙනා සතුටින් ඉන්නවද? එතකොට එතනදි තමන්ගේ ඉන්ද්‍රිය පිනවීමට වඩා අනිත් කෙනා තෘප්තිමත්ව සතුටින් ජීවත් කරන්න මට මොනවද කරන්න පුළුවන්? එතකොට එතනත් බැඳීමක් තියෙනවා යම් ප්‍රමාණයක. හැබැයි එතන තියෙන්නේ අර මෛත්‍රී මූලිකව. ඒක කවදාවත් වෛරයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අනිත් කෙනාගේ සුවය සතුට කොතනද කොහොමද ඒකත් එක්කලා තමන් පුළුවන් තරම් යාවෙන්න. එතනදී අර හිමිකම් අයිතිවාසිකම් ගැන නෙමෙයි යුතුයකම් වගකීම් ගැනයි වඩා සැලකෙනවා. අර රාග නිශ්චිත ආදරයේදී හිමිකම් අයිතිවාසිකම් ගැන තමයි යුතුයකම් වගකීම් ගැන එච්චර අවධානයක් නැහැ. ඊළඟට ප්‍රඥා මූලික ආදරයේදී ඊටත් වඩා එහාට ගිහිල්ලා අර සමස්ත ලෝකයේ පැවැත්ම નિරවුල්ව සුවපත්ව පවත්වන්නට මට මොකද්ද කරන්න පුළුවන්? එතකොට වෘද්ධ පුද්ගලයාට ආදරය සෙනෙහස අවශ්‍යයි. ඒ ඒ අවශ්‍ය ආදරය තිබුණේ නැතිනම් ඒ එයා හුදකලා වෙනවා. හුදකලා වෙලා මානසික වශයෙන් කඩා වැටෙනවා. ඒතර ඊළඟ භවයේ පවා දුගතියකට යන්න හේතුව. ඒ නිසා වෘද්ධයාට ආදරය අවශ්‍යයි. කුඩා දරුවාට ආදරය අවශ්‍යයි. ඇයි? ඒ ආදරය තිබුණේ නැතිනම් ඒ දරුවා සෞම්‍ය ගුණ ඇතුව ලොකු මහත් වෙන්නේ නැහැ. එතකොට බිරිඳට තමන්ගේ මනසේ තමන්ගේ නිකලස් බවත් එක්කලා සති සම්පජඤ්ඤයෙන් පවත්වන එක වෙනම කතාවක්. හැබැයි පෞල් සංස්ථාව පවත්වා ගන්න බිරිඳට ඒ ආදරය කියන එක අවශ්‍යයි. සැමියාට ආදරය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඒ අවස්ථාවෝචිතව ස්ථානෝචිතව ලෝකය මනවින් විකෘති නොවි පැවැත්වීම සඳහා අවශ්‍ය හේතු ප්‍රත්‍ය සම්පාදනය කිරීම වශයෙන් යම් තැනක අනිත් කෙනාට ආදරය දනවන්නට ඕන නම් ඒක හදයන්ගමව ඒක අවදි කරලා ප්‍රකට කිරීම ප්‍රඥා මූලික. ඉතින් මේ මේවා මොන මට්ටමේද තමන් පවතින්නේ කියන එක තම තමන්ගේ ප්‍රඥාවත් එක්කලා. එතකොට මාතෘත්වය තුළ පැවැත්ම පිළිබඳව ගත්තහම එතන තාම උදාර ගුණයක් තියෙනවා. ඒ තමයි අර ස්නේහය තුළින් තමන්ගේ ඇතුලේ හෝමෝන ක්‍රියාකාරීත්වය පවා සක්‍රිය කරලා ඒ දරුවාගේ පැවැත්ම සමස්ත මනුෂ්‍ය ප්‍රජාව. ඒ නිසා මවට කියනවා ජනනී ප්‍රජාපති. එතකොට ජනනී කියන්නේ මේ ලෝකේ ජනනය කරන ප්‍රජාපති කියලා කියන්නේ මේ ප්‍රජාවට අධිපති අධිපතිකම් දක්වන මව මව නිසා තමයි ප්‍රජාව පවතින්නේ. සාමාන්‍ය මිනිස් විතරක් නෙමේ රහත් වෙන්න, පසේ බුදු වෙන්න, සම්මා සම්බුදු වෙන්න හැකි බෝසත්වරු මේ මනුලොවට එන්නේ මව නිසා. ඒතර මවක් නැත්තම් බුදු කෙනෙක් නැහැ. බුදු කෙනෙකුට මනුලෝක පහළ වුණ නැත්නම් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ බුදු වෙන්න බෑනේ මනුලෝකට එන්නම ඕන ඒ නිසා තමයි අම්මා කවුද කියලා බලන්නේ තාත්තා කවුද කියලා බලන්නේ එතකොට මේ මාතෘ ගුණය තිබුච්ච පමණට බෝසත්වරයෙකුට සහාය වෙන්න බෑ ඒකත් එක්කලා අර පාරමිතා ගුණය ප්‍රාර්ථනා ගුණය ඒවත් එකතු කරලා තියෙනවා ඒමව කවුද එතකොට ඒ ශක්තිය දෙන්න පුළුවන් පියා කවුද එතකොට ඒ ටික සොයලා බලලා එන්නේ ඒව අත්‍යවශ්‍ය සාධක නිසා ඉතින් ඒ නිසා අපි පැවැත්ම කියන කාරණය තුළ බලනකොට ඒ පැවැත්ම පිළිබඳ කතාවේදී මෞස්සෙනහස කියන එක ඉතාම උදාර තැනක උසස් තැනක පවතිනවා ඒකේ කිසිදු සංවාදයක් නැහැ. හැබැයි නැවැත්ම කියන තැනක් බලනකොට ඇයට සිද්ධ වෙනවා ඒ අතික්‍රමණය කරන්න. ඒ අතික්‍රමණය කළේ නැත්තම් නැවැත්ම කියන තැනකට ඇයට යන්න බෑ. එහෙම අපේ අඳුරනේ බොහොම අලංකාර පැහැදිලි කිරීමක් මොකද මේ දෙපැත්ත බෙදලා දක්වන එක ඊටම වැදගත් මේ මට තේරෙන විදිහට ඒ කියන්නේ අපි මේ පරමාර්ථ ධර්ම චෛතසික ගැන කතා කරනකොට ඕකේ විභේදනය එහෙම අපේ අඳුරනේ ඔබ අන්සිර තේරුවන් සරණයි හොඳයි